තෙරුවන් සරණයි. අද සතිමත් වීම සම්බන්ධයෙන් පුංචි අර්ථ විග්‍රහයක් සතිය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් විස්තර කරන්න තමයි මේ වෙලාව වෙන් කරගත්තේ. මොකද මේ චැනල් එකේ මොන තරම් ප්‍රායෝගික පුහුණුව සම්බන්ධයෙන් වීඩියෝ දාලා තිබුණත් තවමත් අහනවා කොහොමද මේක පටන් ගන්න කියලා. ඉතින් මේ සතිය කියන්නේ මොකක්ද කියන එක විස්තර කරන්න කලින් මම මුලින්ම මතක් කරනවා අපි මේ මධ්‍යස්තව දෙයක් ප්‍රසිද්ධ මාධ්‍යක මේ වගේ පල කළාට මතක තියාගන්න හැම කෙනාටම එකම එකම වරට එකම වතාවේ එකම වෙලාවට මේක පුහුණු කරන්න තේරෙන්නේ නැහැ. මේ කියන මේ එක වීඩියෝ එකක් 10 දෙනෙක් ඇහුවොත් 10 දෙනාට ඒක තේරෙන්නේ 10 ආකාරයකට. එතකොට මේ ඕනෙම කෙනෙකුට මේ ලෝකේ මේ හරි ට්‍රැක් එක අහුවෙන්න වෙලාවක් එනවා. ඒ නිසා තමයි අපි අහලා තියනවා භාග්‍යවතුන් වහන්සේ උදේටත් හවසටත් දොළොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකෙ දිහා බලනවලු අද උන්වහන්සේගෙන් පිහිට වෙන්න තියෙන විශේෂයෙන් කාටද කියලා. එතකොට උන්වහන්සේගේ කරුණාවට අහු වෙන්නේ සීමිත පිරිසයි. උන් ඒක හරියට දැලක් වගේ නම් කරුණා දැල ඒකට අහු වෙන්නේ ඒ දැලට ඒ දැලට අහු වෙන තරම් ලොකු උණු සත්තු විතරයි. ගොඩාක් අය මේ දැලේ හිල් අතරින් බේරිලා යනවා අහු වෙන්නේ නැහැ. උන්වහන්සේගේ මහා කරුණාවට ලක් වෙන්න තරමට සුදුසුකම් සැපිරලා තියන අය විතරක් අහු වෙනවා අනිත් අය අහු වෙන්නේ නැහැ. ඒ නිසා මම කලින් ඔය කරණීය මෙත්ත සූත්‍රයේ ගුණ ටික විස්තර කරන මේ වීඩියෝ පෙළේ සුවච ගුණය, කීකරු ගුණය විස්තර කරන තැන මම කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසටවත් පේන්නේ කරුණා මේ මේ කීකරුකම තියන අය විතරයි කියලා. ඒ කියන්නේ බුදුන්ටවත් පේන්නේ නැහැ කියලා. ඒකට ඔය එක්කෙනෙක් කේන්ති අරගෙන මට හොඳටම දොස් කියලා කමෙන්ට් කරලා තිබුණා. කරන්න දෙයක් නැහැ. ඉතින් මිනිස්සුන්ට තේරෙන මට්ටම ඒ. ඒගොල්ලෝ නිකන් කර්ම රැස් කරගන්නවා. ඒ කියන්නේ එයාට ඒක වැදිලා කොහොම හරි. ඒ නිසා තමයි ඒ කියන්නේ මේ භාග්‍යවතුන් වහන්සේ කරුණාවට ඇත්තටම අහු වෙන්නේ නැහැ. ඒ කරුණාවට අහු වෙන තරම් සුසුකම් සපිරිලා නැති අය. ඉතින් අපි ළඟ ඇත්තටම සුවච ගුණය, කීකරු ගුණය කියන එක නැති අයවත් බුදුරජාණන් වහන්සේට අහු වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ අපි කොච්චර කිව්වත් සමහර අය තාමත් අහනවා මේක කරන්නේ කොහොමද කරන්නේ කොහොමද කියලා. එතකොට ඉතින් මට තේරෙනවා මේගොල්ලන්ට තාම වෙලාව ඇවිල්ලා නැහැ. තව තියෙනවා මේගොල්ලන්ගේ ගෙවෙන්න කර්ම ටිකක්. තව තියෙනවා මේගොල්ලන්ට ඉස්සරහට ගිහිල්ලා ගිහිල්ලා හැප්පිලා හැප්පිලා විඳවලා විඳවලා තේරෙන සමහර විට මේ ජීවිතේ තේරෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේටවත් ඒකට කරන්න පුළුවන් දෙයක් තිබුණේ අපිට පුළුවන් මේක මධ්‍යස්ථ වේලි කරන්න විතරයි. ඉතින් අර පුහුණුවේ යෙදෙන පිරිසක් ඉන්නවා. අන්න ඒ අයට අනුග්‍රහ පිණිසයි අපි මේ අද මේ වීඩියෝ එක කරන්නේ සතිය කියන්නේ මොකක්ද කියන එක. ඇත්තටම සතිමත් වීම කියලා කියන්නේ එක අර්ථයක් බැලුවොත් එක විදියකින් බැලුවොත් අපි කණ්ණාඩිය ඉස්සරහට යනවනේ අපිව බලා ගන්න. එතකොට කණ්ණාඩියෙන් සම්පූර්ණයෙන්ම අපේ ප්‍රතිබිම්බය පේනවා. අපිව පේනවා. එතකොට අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. වර්තමානයේ සිද්ධ වෙන දේ කිසිම අඩුවක් පාඩුවක් නැතුව ඒක ඇති හැටියෙන්ම දැක ගන්න මානසිකත්වය තමයි ඇති හැටියෙන්ම නිරීක්ෂණය කරන මානසිකත්වය තමයි සතිය කියලා කියන්නේ. දැන් අපි කණ්ණාඩිය දිහා මගේම රූපය දිහා බලාගෙන දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ නම් කණ්ණාඩියෙන් බලලා මගේ අඩුපාඩු හොයන එකනේ. හැබැයි මෙතනදි කරන්නේ අපි කණ්ණාඩියෙන් පේන මගේම ප්‍රතිබිම්බය දිහා කිසිම විනිශ්චයක් කරන්නේ නැතුව කලින් ඔළුවේ තියාගෙන දේවල් අනුව සංසන්දනය කරන්නේ නැතුව අඩුපාඩු දකින්නේ නැතුව අරක අඩු කරන්න ඕනේ මේක වැඩි කරන්න ඕනේ කියලා හිතන්නේ නැතුව කිසිම විනිශ්චයකින් තොරව විවේචනයකින් තොරව අඩුපාඩු දකින්නේ නැතුව කැමැති වෙන්නේවත් අකමැති වෙන්නේවත් නැතුව හුදු බැල්මෙන් නිරීක්ෂණය කරන එක තමයි. ඒ මගේම ප්‍රතිබිම්බය දිහා මම බලන් ඉන්නවා හුදු හිස් බැල්මෙන් හැබැයි අවදි මනසකින්. ඇති හැටිය දකිනවා ප්‍රතිබිම්බයේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනත් කරන්නේ. වර්තමානයේ යමක්ද පවතින්නේ ඒ ගැන කිසිම විනිශ්චයක් නැතුව, ඒ ගැන විවේචනයක් කරන්නේ නැතුව, අඩුපාඩු බලන්නේ නැතුව, අප්‍රසාදය ඇති කරගන්නේ නැතුව, ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව ඒ වර්තමානයේ පවතින දෙයි ස්වභාවිකවම පවතින ආකාරය පිළිබඳව මම දකින බැල්ම මම ඒක නිරීක්ෂණය කිරීම ඒක දැක ගැනීම තමයි සතිමත් බව කියලා කියන්නේ. හරියට අර විද්‍යාඥයෙ කන්වීක්ෂයකින් මොකක් හරි දෙයක් දිහා බලනවා හුදු බැල්මකින් කිසිම නිගමනයක් ගන්නෙ නැහැ. විවේචනයක් කරන්නේ නැහැ. අදහසක් පහළ කරන්නේ නැහැ. හැබැයි ඇති දේ ඇති හැටියෙන් හාත්පසින්ම දැක ගන්නවා. කිසිම තීන්දුවක් තීරණයක් ගන්නෙ නැතුව. ඉතින් මෙන්න මේ විදිහට දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා මේ ලෝකයේ සනාතන ධර්මයක් තියෙනවා. ඒ තමයි ලෝකේ දේවල් මේ ඇසිපිය හෙලන මොහොතක් ගානම වෙනස් වෙනවා. ඒ වෙනස් වීම බාර ගන්න බැරි නිසා තමයි අපි දුකක් කියලා එකක් විඳින්නේ. සාමාන්‍ය මානවයා මේ වෙනස් වීම බාර ගන්න බැරි නිසා දුකක් කියලා එකක් විඳිනවා. ඒ කියන්නේ මේ යමක් වෙනස් වෙනවා කියන්නේම අපිට ඕනි විදිහට මේක පවත්වන්න බෑ. ඒක තමයි අනාත්මයි කියන්නේ. ඉතින් මේක තමයි ලෝකේ සනාතන සත්‍ය. මේ සනාතන සත්‍ය දැකීම තමයි ලෝකේ තියෙන එකම සතුට. ඒ කියන්නේ මේ ලෝකේ දේවල් වෙනස් වෙනවා වෙනස් වීම මට බාර ගන්න බැරි හන්දා දුකක් එනවා. ඒ කියන්නේ මේවා මට ඕන විදිහට පවත්වන්න බෑ කියන යථාර්ථය දකින මනුස්සයා තමයි මේ ලෝකේ හරියටම තෘප්තිමත්ව ඉන්න කෙනා. ඔය එක මේ හරියට අඩු ගානේ මේ පීනන්න වතුරටවත් බහැපු නැති මේක තොලගාලවත් බලන්න කැමති නැති භාග්‍යතුන් වහන්සේ කියන්නේ කවුද කියලාවත් දන්නේ නැති භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කියන්නේ මොකක්ද කියලා හොයලා බලන්නවා හිතෙන්නේ නැති ඔය වෙන වෙන දුෂ්ටි මතවාදවල ඉන්න එක එක කෙනෙක් මට සෑහෙන දෝෂක් කියලා තිබුණා මේ සත්‍ය කියන්නේ දුක අන්නේ වැරදි මතේ ලෝකෙට පතුරවන මිනිසු තමයි මේ බුදුදහම ඉන්නේ කියලා. සම්පූර්ණ පහර ගැනීම කියනවාට බලන්නකෝ මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන අනිත් අයට පහර ගහන්නේ නැහැ. අනිත් ශාස්ත්‍රුන් වහන්සේලාට පාර ගහන්නේ අපි දන්නවා. අනිත් ශාස්ත්‍රුන් වහන්සේලාටත් යම් කිසි මට්ටමකින් යමක් තේරුණා යම් යම් ආගම්වල. හැබැයි ඔය කිසිම ආගමක නිවන නැහැ. පරම විමුක්තිය නැහැ. මේක දකින්න පුළුවන් වුණු එකම ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ විතරයි. ඒ නිසා තමයි අපි කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ආගමක් නෙමෙයි. බෞද්ධ ආගම කියලා එකක් නැහැ. මිනිස්සු ඒක හදාගත්තු දෙයක්. භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දුන්නේ මේ ලෝකේ තියෙන සනාතන සත්‍ය, පරම සත්‍ය, ලෝකේ තියෙන ස්වභාවිකත්වය. ඒක බුදු කෙනෙක් හොයාගත්තත් නැතත්, වෙන කෙනෙක් දැක්කත් නැතත්, ඒක මුළු කාලෙටම හැම දවසකම හැම මොහොතකම පවතින දෙයක්. ඒක භාග්‍යතුන් වහන්සේගේ පෞද්ගලික අදහසක් නෙමෙයි. ඒක භාග්‍යවතුන් වහන්සේගේ පෞද්ගලික අයිතියට ගත්ත දෙයක් නෙමෙයි. ඒ උන්වහන්සේ මධ්‍යස්තව ලෝකේ තියෙන සත්‍යය එලි කළා විතරයි. මේක ලෝකේ සනාතන සත්‍යය. ඒක හොයාගත්තු පළමුවෙනි ශාස්ත්‍රූන් වහන්සේ භාගතුන් වහන්සේ සහ එකම ශාස්ත්‍රූන් වහන්සේ තුන් වහන්සේ විතරයි. මේක බාර ගන්න බැරි ඇයි අනිත් අයට ඒගොල්ලෝ මේක උරගාලා බලන්නේ නැහැ. හොයන්නේ බලන්නේ නැහැ. අර මතු පිටින් දැනුම විතරක් එහෙට මෙහෙට කරකවලා විවේචන කරනවා. ඉතින් අපි කොහෙවත් කියලා නෑ මේ දුකයි දුකයි දුකයි දුකයිනේ ලෝකේ දුකයිනේ කිය කිය හම්මුලට අතක් ගහගෙන ඉන්න ක්‍රමයක් මම කිසිම වීඩියෝ එකක කියලා නෑ. කිසිම වීඩියෝ එකක මම කියලා නෑ මේ ලෝකේ දුකක් තියෙනවා කියලා හම්මුලට අතක් ගහගෙන දුකයි දුකයි කිය කිය ඉන්න කියලා කොහෙවත් කියලා තියනවද? නෑ. මේ සතිමත් හැම චිත්තක්ෂණයකම අපිට ඇත්ත පේනවා. අන්නේ ඇත්ත දැකීම තමයි අපිට සතුටින් ඉන්න පුළුවන්කම හැලලා දෙලා තියෙන්නේ. අපි දුක් විඳින්නේ ඇයි? ඇත්ත අපි වාර ගන්න කැමති නැති නිසා. එනිසා මේ ලෝකේ පරම සතුටින් ඉන්නේ හරියටම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හොයාගත්තු ශ්‍රාවකයෙක් විතරයි. ලෝකේ ඕනි තැනක පීරලා බලන්න භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ හරියට ප්‍රායෝගිකව පුහුණු වෙන එය උගන්වන දෙස් අපේ රටේ විතරක් නෙමේ දේශීය විතරක් නෙමේ විදේශීය රටවල පවා විශාල පිරිසක් ඉන්නවා. විශේෂයෙන් මේ මයින්ඩ්ෆුල්නස් කියන එක සතිමත් බව කියන එක ඉස්සරහින් තියාගෙන අධ්‍යාත්මය දියුණු කරපු විශාල පිරිසක් ඉන්නවා බටහිර රටවල් වල පවා. හොඳ ප්‍රසිද්ධ ගුරුවරු. අඩු ගානේ මේ අපි කියන එක අහන්න ඕනේ මේ දැන් ඔය අපේ රටේ මිනිසුන්ට කොහොමවත් සුද්දෙක් කිව්වාමනේ බාර ගන්න බලුවන්. පොඩ්ඩක් අන්නේ සුද්ද කියලා ඔය කියන අයත් ඉන්නවා මේක ලස්සනට අල්ලගත්තු. චුට්ටක් අන්නේ ඒගොල්ලන්ගේ දේශනාවක් අහලා බලන්නකෝ මේ භාග්‍යවතුන් වහන්සේ කියපු දේ තමයි කියන්නේ. ලෝකයේ දුකක් තියෙනවා. ඇයි ලෝකයේ දුකක් එන්නේ? ලෝකයේ දේවල් වෙනස් වෙනවා කියලා බාර ගන්න බැරි තාක්කල් අපිට දුකයි. අපිට රිදෙනවා. අන්න ඒ වැරදි දෘෂ්ටිය තමයි සතිමත් සතිමත් යෝගාවචරයට අයින් වෙන්නේ. අයින් වෙච්චි ගමන් ලෝකේ මොන පෙරලියක් වුණත් එයාට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. මේ ලෝකේ හොඳටම සතුටින් ඉන්න කෙනා තමයි බුද්ධ ශ්‍රාවකයා. භාගතුන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන කෙනා. අවාසනාව කියන්නේ ඔය විවේචනය කරපු ළමයා කියලා තිබුණා මේ එයා අතින් අනිත් අයගේ හිත් රිදෙනවා කියලා බයට එයා හැංගිලා ජීවත් වෙන්නේ කියලා. අපේ බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් කියලා තියනවාද? නෑ අපේ භාග්‍යතුන් වහන්සේම කියලා නෑ. එහෙම කියන්නේ අඩු ගන්න එයාට එයාගේ හිත ගැනව විශ්වාස නෑ. මේ මගේ අතින් අනිත් අයගේ හිත රිද වෙයි කියලා මේ හැංගිලා ජීවත් වෙන්නේ. ඇයි බයයි? Tamanට Taman ගැන විශ්වාසය නෑ. Tamanට Tamanගේ චේතනාව ගැන මනස ගැන විශ්වාසය නෑ. ඇයි? මනස වැඩ කරන හැටි දකින්න බෑ. දකින්න මයින්ඩ්ෆුල්නස් ඕනේ. සතිමත් බව ඕනේ. ඉතින් මේ මේ ලෝකේ කිසිම සාස්ත්‍රූවරයෙකුට පුළුවන්කමක් ලැබිලා නැහැ මේ ලෝකේ ඉන්න සියලුම දෙනාම සතුටු කරන්න. එහෙම සතුටු කරපු කවුරු හරි එක්කෙනෙක් ඉන්නවා නම් හොයලා බලන්න. කියන්නකෝ මං අන්න එදාට මේ කියපු වචනේ වැරදි කියලා ප්‍රසිද්ධියම මං කියනවා. මේ ලෝකේ කවුරුම හරි ශාස්ත්‍රූවරයෙක් ඉන්නවා නම් මුළු ලෝකෙම සතුටු කරන්න පුළුවන් වෙච්ච අය කෙනෙක් ඉන්නවා නම් හොයලා පෙන්නන්න. මේ ලෝකේ කිසිම කෙනෙකුට බෑ හැමෝම සතුටු කරන්න. මොකද අපි මොන විදියට දෙයක් කිව්වත් මේ ලෝකයේ අතිපාරිශුද්ධම මනස තිබුණ භාග්‍යවතුන් වහන්සේට උන්වහන්සේගේ බුද්ධ වචන නිසාම කී දෙනෙක් හිරිදවගෙන තියනවාද? හැබැයි එහෙම කියලා උන්වහන්සේ උන්වහන්සේ බුද්ධ කෘත්‍ය නවත්තන්නේ ඒක අපිට අපි අපි දන්නවනම් අපේ චේතනාවක් නැහැ කියලා තව කෙනෙක් රිදවන්න ඒ ඒ චේතනාවෙන් අපි වැඩ කරද්දි කතා කරද්දි වෙන කෙනෙක් ඒ සම්බන්ධයෙන් රිදව ගන්නවා නම් ඒක යාගේ දෘෂ්ටි ප්‍රශ්නයක්. ඒක වෙනස් කරන්න භාග්‍යවතුන් වහන්සේටවත් බෑ. ඒක එයාගේ දෘෂ්ටියේ ප්‍රශ්නයක්. ඒක එයා සුද්ධ කරගන්න ඕනි එකක්. ඒක මේ අපි ප්‍රකාශ කරන වචනේ දෝෂය යන්නේ මේ. ඇයි මේකවත් දකින්න බැරි ඇයි? මේකවත් දකින්න බැරිව ලෝකෙන් හැංගිලා ජීවත් වෙන කලාවක් කිසිම ශාස්ත්‍රවරයෙක් කියලා දීලා තියනවද? භාග්‍යවතුන් වහන්සේවත්, යේසුස් වහන්සේවත්, තව කොයි හරි ආගම්වල කිසිම නායකයෙක් කියලා තියනවද මේ මම හින්දා අනිත් අයට අනිත් අය හිත රිදව ගන්නවා, අනිත් අය දුක් විඳිනවා, හින්දා හැංගිලා ජීවත් වෙන්න කියලා? මම නම් දන්නේ නැහැ කිසිම කෙනෙක් එහෙම කියලා තියනවා කියන්නේ. ඇයි මේ ඒගොල්ලෝ හිතන් ඉන්නවා මේ සතිමත් බව කියන එක බුදුරජාණන් වහන්සේගේ පෞද්ගලික අයිතියට අයිති දෙයක් කියලා. මතක තියාගන්න සතිමත් බව කියන එක මිනිස්සයා උපතෙන් අරන් එන දෙයක්. මේක ಜಾති ආගම් කුල ભેද ස්ත්‍රී පුරුෂ බාල මහලු තරුණ කිසිම ભેදයක් නැතුව අපේ මනසේ අපි උපතින් අරන් එන දෙයක්. ප්‍රශ්නේ තියෙන්නේ අපි මේක දන්නේ නැහැ. අපි ළඟ තියනවා කියන දන්නේ නැහැ. එක වැහිලා තියෙන්නේ අපි එතකොට මේ සතිමත් බව පුරුදු කරන්න පුරුදු කරන්න කියලා මුළු ලෝකෙ පුරාම පැතිරිලා ඉන්න බෞද්ධ වන බෞද්ධ නොවන බොහෝ දෙනෙක් මේක හොයාගෙන සතිය කියන එක පාදලා ගන්න මේක වැහිලා තියෙන මේ සතිමත් බව මයින්ඩ්ෆුල්නස් කියන එක මල බැඳලා තියෙන එක පාදලා මලකඩ අයින් කරලා එළියට ගන්න ඒ ක්‍රමේ තමයි මේ කියා දෙන්නේ. ඇත්තටම අපි ළඟ දැනටමත් සතිය කියන එක තියෙනවා. දන්නේ නැති එකයි ප්‍රශ්නේ. ඒ කියන්නේ මේක මානවයාට විතරක් ලැබෙන දෙයක්. මානවයා උපදිනකොටම සතිමත් බව අරගෙන එන්නේ. ඒක බෞද්ධයන්ට විතරක් අයිති දෙයක් නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේ සින්නක් කරලා ලියාගත්තු දෙයක් නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේගේ පෞද්ගලික ගැනීමක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළේ මානව මනසට. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ බුදු වෙලා ධර්ම දේශනා කරන කාලේ බෞද්ධයෝ හිටියේ නෑනේ. මානවයට මේ විවෘතව මානවයට කතා කරේ. ඉතින් මාඩ එහෙනම් ඉතින් මේ මයින්ඩ්ෆුල්නස් කියන එක සතිමත් බව කියන එක බෞද්ධයාට විතරක් අයිති දෙයක් නම් බුදුරජාණන් වහන්සේ බුදුනාට පස්සේ කාටද බණ කියන්නේ? ඒ බෞද්ධයෝ නෑනේ. මේක තේරෙන්නේ නැති අමන මිනිස්සු කෑ ගැහුවට කරන්න දෙයක් නෑ. සතිමත් බව කියන්නේ ඕනම මානවයෙකුට පොදු දෙයක්. ජාති ආගම් කුල ભેද නැතුව ඕනෙම කෙනෙකුට මේ ට්‍රැක් එකට ඇවිල්ලා සතිමත් බව කියන එක අවදි කරගෙන මේ යථාර්ථය දකින්න පුළුවන්. එතකොට මේ ලෝකේ තියෙන පරම සත්‍ය අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක නම් ඒක දැකීම නම් සතුට එකම සතුට මේක දකින්න අපි ළඟ ටෝච් එකක් තියෙන්න ඕනේ. ආලෝකයක් තියෙන්න ඕනේ. ඒ ආලෝකය තමයි සත්‍ය ආලෝකය. එතකොට මේ පරම සත්‍ය මේ ලෝකේ තියෙන යථාර්ථය ලෝකේ දේවල් වෙනස් වෙන වශණයකින් වේග වේගයෙන් ඒක අපිට බාර ගන්න බැරි හන්දයි අපි මේ දුක් විඳින්නේ. එතකොට මේක බාරගත්තු දවසට දුක කියන එක නැතුව යනවා. ලෝකේ දේවල් වෙනස් කරන්න බෑ කියන මටවණි විදියට පාලනය කරන්න බෑ කියන යථාර්ථය මනසට එනවා. මේක දකින්න පුළුවන් වර්තමාන මොහොතේ විතරයි. අතීතයේ වෙච්ච දේක අපිට දකින්න බෑනේ. අනාගතයේ වෙච්ච දේක අපිට දකින්න බෑනේ. අතීතයේ අනාගතයේ වෙච්ච දෙයක් මනසින් උපකල්පනය කරලා කල්පනා කරලා විතරයි ගන්න පුළුවන්. දකින්න බෑ. එතකොට මේ ගෙවෙන හැම මොහොතකම ওই සත්‍ය ධර්මය කියන එක පවතිනවා. ඉතින් ඕක දකින්න නම් ඒ වර්තමාන මොහොත දිහා බලන්න ඕනේ අවදියෙන් නිරීක්ෂණය කරන්න ඕනේ. අවදි මනසින් බලන්න ඕනේ. ඒ අවදි මනසින් බලනවා කියන එකට තමයි අපි සතිමත් වෙනවා කියලා කියන්නේ සරල වශයෙන්. ඉතින් ඕක තමයි අපි කරන්නේ. ඒක තමයි අපි කිව්වේ මේක නිකම් මගේම ප්‍රතිබිම්බය දිහා කණ්ණාඩියෙන් ඇතිවෙන ප්‍රතිබිම්බය දිහා කිසිම තීන්දුව තීරණයක් ගන්නෙ නැතුව විවේචනයක් කරන්නේ නැතුව ඒක දිහා හුදු බැල්මෙන් අවදියෙන් බලන් ඉන්නවා වගේ තමයි මේ වර්තමාන මොහොතේ සිද්ධ වෙන දෙයක් එක්ක මම අවදියෙන් බලන් ඉන්නවා. සතිමත්ව ඉන්නවා කියන එක ඕක ඕක තේරුම් ගන්න පුළුවන් සරල අර්ථයක්. ඒ වගේම මේ මේ සතිය කියන එක පුරුදු කරන අයගේ තවත් තියෙනවා වැරදි සිතුවිල්ලක්. ඒගොල්ලෝ හිතනවා සතිමත් වෙලා ඉන්නම සතිය තියෙනවා නම් මේ අකුසල් සිතුවිලි තියෙන්නම බෑ. හිතට දුක කියන එක එන්නම බෑ. වේදනා කියන එක එන්නම බෑ. පීඩාව කියන එක එන්නම බෑ කියලා තමයි ඔය සතිය පුහුණු කරන සමහරු වැරදියට තේරුම් අරන් ඉන්නේ. ඒගොල්ලෝ හිතනවා හිතට द्वේෂයක් ආපු වෙලාවට, රාගයක් ආපු වෙලාවට, දුකක් ආපු වෙලාවට සතිය ආපු ගමන්ම අරක නැති වෙන්න ඕනි කියලා හැඟීමක් එනවා. ඒ කියන්නේ මේ සතියේ අර්ථය තවම තේරිලා නැහැ කියන එක. එතකොට මේ සතිමත් මානසිකත්වය සතිය කියන එක පුරුදු කරන කෙනාගේ මනස කිසිම පැත්තක් අල්ලගන්නේ නැහැ. දැන් අතනර කියපු විදිහට තියෙන්නේ සතිමත් කෙනා හොඳ පැත්ත විතරක් ඉල්ලනවා. නරක පැති එපා කියනවා. ඒකෙන් තේරෙනව නේද නරකයි කියලා අපි හදාගෙන තියෙන දේවල් වලට ගැටෙනවා හොඳයි කියලා හිතාගෙන තියෙන දේවල් වලට ඇලෙනවා. ඒ එකම තරාදී දෙපැත්තට මාරු වෙවි ඉන්නවා. හැබැයි සතිමත් කෙනා තරාදී තැටි දෙකට යන්නේ නැහැ. එයා මැද්දේ තියෙන අර කටුව ළඟ තමයි නතර වෙන්නේ. සතිමත් කෙනා. එතකොට එයා ඇලීම කියන පැත්තට වැටෙන්නේ නැහැ. ගැටීම කියන පැත්තට වැටෙන්නේ නැහැ. එයා කරන්නේ වර්තමානයේ තියෙන දේ දකිනවා විතරයි. එයාගේ මනසේ හොඳ ස්වභාවයක් තිබුණත් නරක ස්වභාවයක් තිබුණා. දැන් අපි සාමාන්‍යයෙන් නරක මානසිකත්වයක්, දුක් සහිත මානසිකත්වයක් ආවම අපි ඒක තල්ලු කරනවා, එපා කියනවා, මගහැරලා යන්න හදනවා. අපි හොඳයි කියලා හිතන මානසිකත්වයක් හිතේ තිබුණත් අපි ඒකෙන් මත් වෙනවා, ඒකට පෙම් කරනවා, ඒක ඇලෙනවා, ඒක බදා ගන්න හදනවා, ඒක ස්ථීරව තියා ගන්න හදනවා. හැබැයි සතිමත් කෙනා ඒක නෙමෙයි කරන්නේ. මනසේ හොඳ මානසිකත්වයක් තිබුණත් ඒ බව දැනගන්නවා ඇලෙන්නේ බදාගන්නේ පෙම් කරන්න යන්නේ නැහැ. මනසේ නරක ස්වභාවයක් තිබුණොත් අමිහිරි අප්‍රසන්න ස්වභාවයක් තිබුණොත් ඒක තල්ලු කරන්නේ එපා කියන්නේ රණ්ඩු කරන්නේ ඒකත් තියෙන විදිහට දකිනවා. එච්චරයි. එයා කැමති දේ බදා ගන්නවත් අකමැති දෙයින් පලා යන්නවත් උත්සාහ කරන්නේ නැහැ. එයා කරන්නේ සිහිය විසින් කරන්නේ එයා අත්දකින හැම අත්දැකීමක්ම හැම සිතුවිල්ලක්ම හැම හැඟීමක්ම එකම විදිහට නෝට් කරගන්නවා. එකම විදිහට නිරීක්ෂණය කරනවා. කිසිවක් අඩු කරන්නෙත් නැහැ, කිසිවක් වැඩි කරන්නෙත් නැහැ. කිසිම දෙයක් තල්ලු කරන්නෙත් නැහැ, කිසිම දෙයක් බදා ගන්නෙත් නැහැ. ඒ නිසයි මම කලින් වීඩියෝ එක කියලා තියෙනවා මේක හරියට CCTV කැමරාවක වැඩේ වගේ තමයි තියෙන්නේ. CCTV කැමරාවකින් ඒ එයාගේ දෘශ්‍යපතයට එන හැම දෙයක්ම කිසිම වෙනසක් නැතුව රෙකෝඩ් කරනවා වගේ හොඳ නරක විදිහට බෙදන්නේ නැහැ. හොඳ ඒවා ලං කරගන්නවත් නරක ඒවා තල්ලු කරන්නවත් යන්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ සතිය විසින් කරන්නේ. ඔන්න ඕකත් අපිට තේරුම් ගන්න පුළුවන් ඕකත් තේරුම් ගත්තොත් සතිය කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම තව දෙයක් තියෙනවා මේ සිහිය කියලා කියන්නේ කල්පනා කරන එකක් නෙමෙයි. අදහස් හෝ මතිමතාන්තර ප්‍රකාශ කරන එකක් නෙමෙයි. හුදු පිරිසිදු අවධානයක් තියෙන්නේ. හොඳ අවධියකින් බලන් ඉන්නා විතරයි. හිත හිතා ඉන්නව නෙමෙයි. අපි මේ දකින දේ දිහා අපි වර්තමානයේ තියෙන දේ ගැන මොනවාරි හිත හිතා ඉන්නව නෙමෙයි. මොකද සමහර අය හිතනවා වර්තමානයේ අපි හිතමු මේ අපි වර්තමානයේ එයා කරන ක්‍රියාවකට සතිමත් වෙලා ඉන්නවා කියලා. අපි හිතමු එයා තේ එකක් බොනවා. ඊට පස්සේ ආයකට සතිමත් වෙලා ඉන්න. එහෙම නැත්නම් බත් එකක් කනකොට සතිමත් වෙනවා. එතකොට සමහරු හිතනවා අනේ මේවා අනිත්‍ය වෙලා යන ඒවනේ වෙනස් වෙනවනේ. දැන් මේ කාපු කෑම ටික බඩට ගියාම අසුචි වගේ වෙනවනේ. මේක මහා දුකක්නේ. මේක මට ඕන ඉදිරිය තියන්න බෑනේ කියලා හිත හිතා ඉන්නවා. ඒ හිත හිතා ඉන්න එක නෙමෙයි සතිය. ඒක ධර්මයක් නෙමෙයි. ඒක ධර්මයේ අවබෝධයක් නෙමෙයි. ඒක නුවණක් නෙමෙයි. ඒක ප්‍රත්‍යක්ෂයක් නෙමෙයි. ඒක අපි අර දාන්න දෙයක් ගැන කල්පනා කර කර ඉන්නවා. සමහරු හිතනවා සිහියෙන් ඉන්නවා කියන්නේ හැම එකක් කියලා නෑ. සිහිය එකයි සිහියෙන් දකින දේ ගැන සංකල්පනා පහල කිරීම, කල්පනා කිරීම, එක එක දේවල් හිත හිතා ඉන්න එක. කලින් දන්න ධර්ම කරුණුම් ගෙනහල්ලා කල්පනා කර කර ඉන්න එක වෙනම එකක්. මේ සිතුවිලිත් එක කිසිම සම්බන්ධයක් නැහැ සතිමත් භවයේ පරි වෙලා හරි එහෙම සිතුවිල්ලක් ආවොත් සිහියෙන් කරන්නේ ඒකත් දකින්න එක. ඒ කියන්නේ අපි අතීතයේ ගත්තු සංඥා මතනේ අපි ගොඩාක් වෙලාවට දේවල් විග්‍රහ කරන්නේ. ඒ අතීතයේ අපි ගත්තු එක එක අදහස් අනුව මේ වර්තමානයේ දකින දේ ගැන විස්තර ਵਿਚාරයක් දෙන්න යන්නේ නැහැ. ඔය අපි සිංහල විෂය කරනකොට එලෙවල් වල එහෙම කියන්නේ ਵਿਚාර ලියනවා කියලා. ඒ විචාර කියන ඒවා අපි අතීතයේ ගත්තු සංකල්ප ටිකක් මත තමයි විස්තර කරන්නේ වර්තමානයේ තත්ත්වයක්. සතිය කියන්නේ එහෙම එකක් නෙමෙයි. හරියට සතිය කියන්නේ අපි ජීවිතයේ ඉස්සෙල්ලාම සැරේට දෙයක් දකිනකොට අපිට මේ අදහස් මති මතාන්තර දෙන්න අමාරුයිනේ ඉස්සෙල්ලාම දෙයක් දකිනකොට ලෝකේ පළවෙනි වතාවට දෙයක් දකිද්දී අපි හුදු හිස් බැල්මකින් ඒක දිහා ඉස්සෙල්ලාම බලා ඉන්න එක තමයි කරන්නේ ඊට පස්සේ ඕනනම් අතීතයේ එක එක දේවල් එක සංසන්දනයක් කරන්න පුළුවන්. හැබැයි මේ සතිය කියන්නේ එහෙම සංසන්දනයක් කරන්න යන දෙයක් නෙමෙයි. ලෝකේ ඉස්සෙල්ලම පළවෙනි සැරේට යමක් දිහා බලන් ඉන්නවා වගේ දල්වාගත් මනසකින් අපි දල්වාගත් ඇස් දෙකකින් බලනවා වගේ සතියින් බලනවා කියන්නේ හිතින් බලනවා කියන එකනේ. දල්වාගත් මනසකින් කිසිම අදහසක් අදහස් ප්‍රකාශ කිරීමක් කරන්නේ නැතුව සිතවිලි වලින් සංකල්පනා ගොඩනගන්නේ නැතුව සාමාන්‍ය දැනීමක් විතරයි. සාමාන්‍ය දැනීමක් විතරයි දැනගෙන දැකගෙන ඉන්න එකක් විතරයි මේ සතිය කියලා කියන්නේ මොකද අර සමහර අය මම මං හිතන මං කලින් වීඩියෝ එක සඳහන් කළා මම පාවිච්චි කරපු එක ටෙක්නික් එකක් ඔය සමහරලාට මේක ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව පුහුණු වෙනකොට කම්මැලිකම් එපා කරපු ගති බෑ හිතෙන ගති එනවා එතකොට මම පාවිච්චි කරපු උපක්‍රමයක් තමයි මේ හැම මොහොතක්ම හැම පරයන්කයක්ම හැම සක්මනක්ම කලින් කිසිම දවසක කිසිම පරයන්කයකදී සක්මනකදී මට ගෙනහලා නොදීපු අලුත් අත්දැකීමක් තමයි ගෙනහලා දෙන්නේ. කවදාවත් කලින් පරයන්කයක එකක් ආයේ ලැබෙන්නෙම නෑ අපිට. වෙනස් ලැබෙන විදිහ. අන්න ඒ අලුත් අත්දැකීමක් නේ අපිට ගෙනහලා දෙන්නේ. එතකොට මනසට ලොකු උනන්දුවක් ඇති වෙනවා වර්තමාණයට අවදි වෙන්න. ඇයි මේ අපිට හම්බ වෙන හැම මොහොතක්ම brand new moment එකක්. කවදාවත් ගෙවුණු මොහොත හා සමාන වෙන්නේ නෑ මේ අලුත් මොහොත. කිසි ලෙසකින්වත් ඒක වෙන්නේ නෑ. මෙන්න මේක අපිට හරියට තේරෙනවා නම් හැම මොහොතකම සතිමත් වෙන්න අපිට කැමැත්තක් ඇති වෙනවා. අපිට ඔය සතිය කියන එක පුරුදු කරද්දී එපා හිතෙන්නේ මේක ඔක්කොම ඒකාකාරීන වගේ දැනෙනවා. ඒ ඒකාකාරී වගේ දැනෙන්නේ තවම මේ දේවල් වෙනස් වෙන හැටි වේගෙන් බිඳි බිඳි යන එක මෙයා දැකලා නැහැ. ඒකෙන් තමයි අර කලින් එක වගේමයි මේකත් කියලා හිතෙන්නේ. ආත්ම දෘෂ්ටියත් එතන තියෙනවා. එතකොට අපිට එපා හිතෙනවා. එයි මේ වෙනසක් තියනවා කියන එක දැකලත් නැහැ. ඒක බාර ගන්නත් බෑ. ඒ නිසා මේ සතිමත් වෙනවා කියලා කියන්නේ කිසිම විස්තර ਵਿਚාරයක් නැතුව හුදු හිස් බැල්මෙන් අවදි මනසකින් බලන් ඉන්නවා කියන එකයි. ඒ වගේම මෙතනදි තියෙන වැදගත්ම දෙයක් තියෙනවා. ඒ තමයි අපි හරියටම සතිය කියන එක. අපි දැන් මුලින් කියලා තියෙන අපි මේ කියා දෙන්නේ සති මාත්‍රය බෙයා ඇටෙන්ෂන් සති මාත්‍රය හුදු අවධානය විතරයි මේ කියා දෙන්නේ. මේක හරියටම අධ්‍යාත්මයේ දියුණු වෙන තැනට ට්‍රැක් එකට එනකොට මේකට සම්පජඤ්ඤය කියන ගුණය එකතු වෙනවා. ඒ කියන්නේ ප්‍රඥාව කියන එක. ඔය දෙන්න එකට අත්වල බැඳගෙන යන්නේ. ඒ දෙන්නට තමයි අධ්‍යාත්මික දියුණුව කියන එකට ඉස්සරහට වැඩ කරගෙන යන්න තියෙන දෙන්නට. එතකොට සතියට සම්පජඤ්ඤය එකතු වෙන තැන දක්වා අපි මේ කරන්නේ නිකන් අර මොන්ටිසෝරි එක පෙර පාසලක ළමයි ඉස්කෝලේට දාන්න පුරුදු කරනවා වගේ පොඩ්ඩක් මේක ට්‍රැක් එකට අල්ලලා දෙන එකක්. හැබැයි ගොඩක් අය ඕක ගැන විතරක් හිතලා මේකට විවේචනය කරනවා මේකත් භාවනාවක්ද කියලා. අපි දන්නවා මෙතන නෙමේ භාවනාව තියෙන්නේ කියන්නේ. මේ හුදු සති මාත්‍රේ භාවනාවක් නෑ. අපි මේ අපි ළඟ සතිමත් බව තියනවා කියන එක අඳුන්වලා දෙන්න. වර්තමාණයට අවදි වෙනවා කියන්නේ මොකක්ද කියන එක අඳුන්වලා දෙන්න. ඒක පුරුදු කරවන්න. මේක ගැන පොඩ්ඩක් පුරුද්දක් ඇති කරවන්න තමයි අපි මේ ඉස්සෙල්ලාම පෙර පාසලෙන් පටන් ගන්න. ඒකෙන් පටන් ගන්න නැතුව අපිට යන්න බෑ. ඊට පස්සේ මෙයා අත නැහැර එක දිගට මේක පුරුදු කරගෙන යද්දි තමයි සම්පජඤ්ඤය කියන එක එකතු වෙන්න පටන් ගන්නෙ. ඔන්න එතකොට තමයි හරියටම අධ්‍යාත්මයේ දියුණු වෙන පැත්තට එයාගේ මනස සතිපට්ඨාන භාවනා ක්‍රමේ තියෙන විදිහට සතිපට්ඨාන සූත්‍රයේ තියෙන විදිහට මේක පුහුණුවක් දක්වා ඉස්සරහට යන්නේ. එතකොට යා දැන් සාමාන්‍යයෙන් අපි අර හුදු සති මාත්‍රයේ පුරුදු කරනකොට අපි සතිමත් වෙන්නේ අපි සාමාන්‍යයෙන් හිතමු ඔන්න කකුලේ කැක්කුමක් දැනුණා කියලා. කකුලේ කැක්කුමක් දැනුණාම අපි අර සති මාත්‍රයේ පුරුදු කරන කාලේ හිතන්නේ ඔන්න මයි කකුලක කියනවා කියලා තමයි අපි ඒකට අවධානය දෙන්නේ. එතකොට කකුල මගේ වෙලා කකුලකුත් එයාට තියෙනවා මගේ කියන අයිතියකුත් ඇතුව තමයි අපි මුලින්ම අවධානය දෙන්නේ. හැබැයි සම්පජඤ්ඤය කියන තැනට ආවට පස්සේ එයාගේ කකුලේ කැක්කුමක් දැනෙනකොට එයා ඒකට අවධානය දෙන්නේ හුදු වේදනාවක් දැනීමක් විඳීමක් විදියට විතරයි. ඒක මගේ කියන හැඟීම එයාට එන්නෙත් නෑ. ඒක කකුල කියන හැඟීම එන්නෙත් නෑ. මොකක් හරි විඳීමක් දැනෙනවා. එයා ඊට පස්සේ සතිමත් වෙන්නේ අන්නේ විඳීමට විතරයි. මගේ කකුල කියන ලේබල් එක හැලෙනවා. අපි මුලින්ම මේකට එනකොට මගේ කකුල කියලා තමයි එන්නේ. ඒ කියන්නේ මමත්වයේ ටික ටික හැලෙන්න ගන්න සම්පජාඤ්ඤය කියන එක එකතු වෙන්න පටන් ගත්තට පස්සේ. එතකන් අපි මේකට එන්නේ මමත්වයක් සහිතව. එහෙම නැතුව මේක කරගෙන යන්න බෑ. ඒකයි අපි කිව්වේ මම දැන් මෙතන සමා වෙන්න. මම දැන් මෙතන පාඩම් කරනවා. මම දැන් මෙතන තේ බොනවා. එහෙමනේ අපි එන්නේ. මේ ඒක තමයි අපි කිව්වේ ODA පන්තියෙන් මේක පටන් ගන්න ඕනේ. A level පන්තියේ තියෙන දේවල් ODA පන්තියේ නෑ. ODA ඒව A level පන්තියේ නෑ. මේ සරල දේ තේරුම් ගන්න බෑ මිනිසුන්ට. ඒගොල්ලෝ මේකට අඩිය තියනකොටම පීනන්න මුහුදේ රැල්ල පාගනකොටම අඩිය තියනකොටම ඒගොල්ලෝ ඈතර වෙන්න ඕනි කියලා හිතනවා. එහෙම ඒව නෑ. ඒවා ඉතින් අර මොකද්ද මේ යථාර්ථය කියලා දන්නේ නැති අපේ ලොකු සාංශේවට කියන්නේ පිස්සෝ පිහාට්ටෝ. පිස්සෝ පිහාට්ටෝන්ගේ වැඩ. ඒ තමයි ලොකු සාංශේගේ වචනේ. අපිට ඒ අයට මේක පහදලා දෙන්න බෑ. එතකොට මේ දැන් මෙතනදී හරි ලස්සන දෙයක් වෙනවා. හැබැයි මේ ලණුව කන්න එපා කියලාත් මම මතක් කරනවා. මොකද අපේ රටේ මිනිසුන්ට පොතේ වචන දැම්මහම ඒවා කනවා කියන්නේ හෙමින් නෙමෙයි. දැන් අපි සාමාන්‍යයෙන් හඳුන්වලා දෙන්නේ අපි තමයි පරයන්ක භාවනාවක කියලා. අපි තුමා අපි හුස්ම කෙරෙහි තමයි අවධානය තියන්නේ කියලා. අපි හුස්ම තෝරගත්ත මූලික අරමුණ විදිහට කියලා පරයන්කේදී. එතකොට අපි කියන්නේ ඇතුල් වෙන පිට වෙන හුස්ම දිහා සතිමත්ව බලන් ඉන්න. ඇතුල් වෙන හුස්ම ඇතුල් වෙන බවත් පිට වෙන හුස්ම පිට වෙන බවත් දැනගෙන ඕනනම් මෙනෙහි කරන්න පුළුවන්. ආස්වාස කියලා හරි ප්‍රස්වාස කියලා හරි නැත්තම් ඇතුල් වෙනවා පිට වෙනවා කියලා හරි පොඩි මෙනෙහි කිරීමක් කරගෙන අපිට ඒකට ඒකටම අවධානය දීගෙන ඉන්න පුළුවන් මොනවද මේ හුස්මේ දැනෙන්නේ කියලා බලන්න. ඉතින් යෝගාවචරයාට මේ හුස්ම රැලි අපි හිතමු යම් ප්‍රමාණයක් මේ හුස්මේ හුස්ම රැලි දහයක් පහලවක්වත් අඩු ගාන එක දිගට හිත විසිරෙන්නේ නැතුව මේ හුස්ම දිහා යම් කිසි විදිහකට ඒකාග්‍ර මනසකින් එකඟ මනසකින් බලන් ඉන්න පුළුවන් වුණාම ඔන්න ගුරුවරයා අවවාද දෙනවා උපදෙස් දෙනවා ඔය හුස්ම දෙකට බෙදලා බලන්න කියලා. හුස්මේ කියන්නේ ආස්වාස හුස්මයි ප්‍රස්වාස හුස්මේ වෙනස බලන්න වෙනස්කම් බලන්න කියනවා. අපි ඉස්සෙල්ලාම බලන්නේ නිකම්ම ඔය හුස්ම දිහා බලන් ඉන්නවා. අඳුන ගැනීමක් විතරයි කරන්නේ. ඊට පස්සේ අපි කියනවා ආස්වාසය සහ ප්‍රස්වාසයේ වෙනස්කම් දකින්න. මේ දෙකම සමානයිද නැත්නම් වෙනස්ද? එතකොට මේ අරමුණු දෙක වෙන් කරලා බලන තැනට එයාගේ මනස එනවා. එතකොට අර නිකම්ම හුස්ම දිහා බලන් ඉන්නවට වැඩිය මේ ආස්වාස ප්‍රස්වාස අරමුණ මේ මේක දෙකට කඩලා බලන්න ගියාම අපි තව ටිකක් හුස්මට වැඩියෙන් ලං වෙනවා. ලංවීමත් වැඩි වෙනවා. අපේ අවදිය, මනසේ අවදිය වැඩි වෙනවා. හේබාන ගතිය අඩු වෙනවා. දල්වාගත් මනසකින් අපි බලන්න පුරුදු වෙනවා. එතකොට තමයි අපිට තව ටිකක් මේ ආස්වාස ප්‍රස්වාස දෙකේ වෙනස්කම් දකින්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ආස්වාස ප්‍රස්වාස දෙකේ වෙනස්කම් බලාගෙන යනකොට තව ටිකක් මෙයා ලං වෙද්දී මෙයාට දැනෙන්න ගන්නවා ආස්වාසය එකක් ආස්වාසය දැනගන්න හිත එකක් ප්‍රස්වාසය එකක් ප්‍රස්වාසය දැනගන්න හිත එකක් විදිහට දැනෙන්න ගන්නවා. ඒ කියන්නේ අස්වාසය කියන්නේ රූපයට සම්බන්ධ කොටස් අස්වාසයක් කියලා දැනගන්න එක නාමයට අයිති කොටසක්. ප්‍රස්වාසය කියන එක රූපයට අයිති කොටසක් ප්‍රස්වාසයක් බව දැනගන්න එක නාමයට අයිති කොටසක්. ඉතින් ආස්වාසයේ ලක්ෂණ සීතල උණුසුම් කියන්නේ ඒවත් රූපයට අයිති කොටස් සීතල උණුසුමක් බව දැනගන්න එක නාමයට අයිති කොටස්. ඔන්න ඔය විදිහට මේවයේ ඒ අදාළ රූප කර්මස්ථානයේ හටගන්ම. ඒ කියන්නේ අපි හිතමු ආස්වාස ප්‍රස්වාසනේ අපි ගන්න ඉස්සෙල්ලාම මෙතෙන්දී. එතකොට හුස්ම ආස්වාස ප්‍රස්වාස ඇති වෙන එක එකක්. ඒක ආස්වාසයක් බව ප්‍රස්වාසයක් බව හඳුනා ගන්න නාම ධර්ම කොටසත් එයාට අහු වෙන්න ගන්නවා. එතකොට ඕක ඔහොම සරලව කිව්වට එයාට විස්තර සහිතව දැනෙනවා. එතකොට ඒක දකිනකොට එයාට තේරෙන්න ගන්නවා මේක 10000සර ලක්ෂ කෝටි වර පුහුණු කරද්දී අපි මෙතන මිනිස්සෙක් ඉන්නවා සත්වෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා දෙවියන් වහන්සේ තමයි මේවා ඔක්කොම මවලා තියෙන්නේ දෙවියන් වහන්සේ තමයි අපේ දුක සැප තීරණය කරන්න කියන ඔය දෘෂ්ටි කැඩෙනවා උතෙන්දී. එයි එයාට හොඳටම පේන්න ගන්නවා සතිමත් බවට රූපය කියන්නේ වෙනම හටගන්න එකක් මේක දැක ගන්න එක හුස්මක් කියලා ආස්වාසයක් කියලා දැක ගන්න එක නාම කොටස. මේ දෙන්නාගේ සම්බන්ධයෙන් තමයි අපිට මේ සත්වපුද්ගල සංඥාවක් හට අරගෙන තියෙන්නේ කියලා මෙයාට දකින්න පටන් ගන්නවා. ඒ නිසා පොතේ තියෙන වචනයක් මෙතෙන්ද කියනවා ගිලින්න එපා. සරල වශයෙන් කියනවා සාමාන්‍යයෙන් අපේ සාමින්හන්සේලාත් විපස්සනා ගුරුවරුත් ඔන්න ඔතනින් තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියන එක හට ගන්න පටන් ගන්න තැන. ඕක දැකීමම නාම රූප පරිච්ඡේද ඥානය නෙමෙයි. ඒකට නිකන් අඩිය තියනවා වගේ. ඒ කියන්නේ නාමයයි රූපයයි දෙක වෙන් කරලා දැක ගන්න පුළුවන් එයාට දැන්. ඉස්සෙල්ලා අපි නාම රූප දෙක එකක් විදිහට දැකපු හින්දානේ මේවා gediya පිටින් දැක්කේ, මම වශයෙන් දැක්කේ. දැන් මෙයාට මේ ආස්වාස ප්‍රස්වාස දෙකේ අපි මේ හුස්ම ගන්න එකේ නාමයයි රූපයේ දෙක වෙන් කරලා දකින්න පුළුවන්. එතකොට එයාට තේරෙන්න ගන්නවා මේ මං හුස්ම ගන්නවා කියලා කියන්නේ මේ මම කරන දෙයක්වත් දෙයයන් වහන්සේ කරන දෙයක්වත් නෙමෙයි. මේ නාමයක් සහ රූපයක් කියන දෙයක් සම්බන්ධ වෙලා සිද්ධ වුණු සංසිද්ධියක් කියලා එයාට දැක ගන්න පුළුවන් වෙනවා. මම මේ සරලව කියන්නේ ඊටාම් සරලව කියන්නේ ඔතනින් තමයි නාම රූප පරිච්ඡේද ඥානයේ ගැඹුරකට යන්න පටන් ගන්න මුල්ම පියවර. එතකොට අපි අහලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තිනවා අපි මේ නිවනට යදී විසුද්ධි, සප්ත විසුද්ධි සාක්ෂාත් කරන්න ඕනි කියලා. එතකොට සප්ත විසුද්ධිවල දිට්ටි විසුද්ධිය කියන එක එන්නේ ඔන්න ඔතෙන්දී. නාම රූප පරිච්ඡේද ඥාණය මස්තක ප්‍රාප්ත කරන යෝගාවචරයට දිට්ටි විසුද්ධිය කියන එක සිද්ධ වෙනවා. දිට්ටිය කියන්නේ වැරදි දෘෂ්ටි. ඒ කියන්නේ මෙතන සත්වෙක් පුද්ගලයෙක් ඉන්නවා මේක මැවුම්කාර දෙවියෙක් ඉන්නවා මේක බ්‍රහ්මයා මැව්වේ මේක දෙවියන් වහන්සේට අයිති දෙයක් කියන දෘෂ්ටි ඒවා. ඒ දෘෂ්ටි කැඩෙන්නේ ඔන්න ඔතෙන්දී. ඔතෙන්ට යනකම් ඔය දෘෂ්ටි ටික කැඩෙන්නේ නැත. එතකොට ඔය ගොඩ ඉඳන් පීනන මිනිස්සු පම්පෝරි ගැව්වට කෑ ගහලා වැඩක් නැහැ. මොකද මේ මිනිස්සු මෙතෙන්ට නිකන් ඇවිල්ලා නැහැ. මෙතෙන්ට එන්න කලින් ඒගොල්ලෝ ඉන්නේ මේක මැවුම්කාර දෙයියෙක් මවපු ලෝකයක්. දෙවියන් වහන්සේ තමයි අපේ දුක සැප දෙක තීරණය කරන්නේ. මෙතන මමෙක් කියලා කෙනෙක් ඉන්නවා, හවලා කියලා කෙනෙක් ඉන්නවා. ඔය සියලුම දෘෂ්ටි ටික ඇතුව තමයි අපි සීලෙත් ඉන්නේ ධර්මය හොයන්නේ දැනුම හොයන්නේ කල්පනා කරන්නේ ඔක්කොම කරන්නේ එතන මේ සතිමත් බව ඉස්සරහින් තියාගෙන මේ වැඩේට බැස්සට පස්සේ යෝගාවචරයාට මේ නාම රූප දෙක වෙන් කරලා දකින්න පුළුවන් වුණු තැනදී ඒ නාම රූප පරිච්ඡේද ඥානයේ හොඳම තැන්වලට යනකොට ditthi visuddhi visuddhiya කියන එක සිද්ධ වෙනවා හැබැයි මමෙක් නෑ කියලා තේරෙනවා කියන්නේ සෝවාන් වෙනවා කියන එක එහෙම නෙමෙයි ඔන්න ඊට පස්සේ ඒ ලනුවත්කයි ඉතින් ඔතනින් එහාට තමයි ඊටු ටික සිද්ධ වෙන්නේ. මම ඒවා මේ වෙලාවේ කියන්නේ නෑ. මොකද නැත්තම් මිනිස්සු ලේබල් ගහ ගන්නවා. ආ, ඒ කියන්නේ මට නාම රූප පරිච්ඡේද ඥානය ඇවිල්ලා මන් දිට්ටි විසුද්ධියට ඇවිල්ලා මම සෝවාන් වෙන ළඟයි. අපේ රටේ මිනිස්සු අන්න එහෙමයි. හරි ආසයි ස්ටේටස් හදාගන්න. ඇත්තරම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ නිවන කියන්නේ ස්ටේටස් හදාගන්න එක නෙමෙයි. තත්වයක් හදාගන්න එක නෙමෙයි. තත්වයක් හදාගන්නවා කියන්නේ මමයා එතන ඉන්නේ. මමත්වයේ ඉන්නේ භාග්‍යතුන් වහන්සේ මේ විමුක්තිය කරා යන ගමනේදී සත්‍ය හොයාගෙන යන ගමනේදී දේවල් බදා ගන්නවත් සහතික හදා ගන්නවත් ස්ටේටස් හදා ගන්නවත් යන ගමනක් නෙමෙයි. තියෙන ස්ටේටස් දිය වෙලා යන නැති වෙලා යන නැති බංගස්ථාන වෙලා යන දෙයක් මේක. එතකොට මම අහවල් තැන ඉන්නේ. මං අහවල් ඥානය ලැබුවා කියලා කියන්න බෑ කාටවත්. ඒක ඒ වෙලාවේ සිද්ධ වුණා. ඒක එතනින් ඉවරයි. ඒ නිසා වීඩියෝ එක දිගේ වෙන හින්දා අන්තිමට පොඩි කෑල්ලක් කියලා නවත්තන්න ඔය ලොකු සාමිනාංශයේ එක වතාවකදී කියනවා මම අහලා තියෙනවා ලොකු සාමිනාංශයේගෙත් ලොකු සාමිනාංශේ තමයි මේ පණිවිඩය කියලා තියෙන්නේ. ඉතින් අපිට උන්වහන්සේ හම්බ වෙලා නැහැ. උන්වහන්සේගේ ගුරුවරයාගේ දේවල් අපි දැනගන්නේ අපේ ලොකු සාංශයෙන්. උන්වහන්සේ කියනවා එක තැනකදී මේ උන්වහන්සේගේ ලොකු සාංශය කියලා තියෙනවලු කවුරු හරි කෙනෙක් මම අහවල් ඥාණය ලැබලා තියෙනවා. මම සෝවාන් වෙලා තියෙනවා. මම සකදාගාමි වෙලා ඉන්නේ. මම අනාගාමි වෙලා ඉන්නේ. කියලා කියනවා නම් හරි අඟවනවා නම් හරි උන්වහන්සේ කියලා තියෙනවා එහෙනම් හොඳට මතක තියාගන්න එයා සෝවාන් වෙලා නැහැ. එයා සකදාගාමි වෙලා නැහැ. එයා අනාගාමි වෙලා නැහැ. එයාගේ ඥානය ලැබලා නැහැ. කෙනෙක් කියනවා නම් මං සෝවාන් කියලා ඒ කියන්නේ එයා සෝවාන් නැහැ. ඇයි දන්නවද? ඔය මිනිස්සු හිතන් ඉන්න වගේ මානසිකත්වයක් නෙමෙයි ඔය තැන් වලට යනකොට තියෙන්නේ. අපි දැන් මේ අර ගොඩ ඉඳගෙන හිතනවා එතෙන්ට ගිහාමත් එයාට එන මානසිකත්වත් මේ දැන් අපි ගොඩ ඉඳන් ඉන්නකොට අපිට එන සිතුවිලි වගේ තමයි එයාටත් එන සිතුවිලි කියලා. තේරෙන්නේ මේ මිනිස්සයන්ට අපි මුහුදට බැස්සාම ගොඩ ඉන්නකොට දැනෙන හැඟීම් ටික නෙමෙයි දැනෙන්නේ. සිතුවිලි වෙනස්, ආකල්ප වෙනස් එයාගේ. ඊට පස්සේ වතුරට බැහැලා බැහැලා ගැඹුරට ඈතට පීනගෙන යන්න යන්න එයාගේ සිතුවිලි ආකල්ප සම්පූර්ණයෙන් වෙනස්. මුහුද ගැන එයාගේ තිබුණු දැක්ම සම්පූර්ණයෙන් වෙනස්. මේ ගොඩ ඉන්න මිනිස්සයා හිතනවා මුහුදට බැස්සාමත් එන සිතුවිලි මේ ගොඩ ඉන්නකොට එන සිතුවිලිමයි කියලා. ඒ නිසායි කියන්නේ කවුරු හරි කියනවා නම් මම අහවල් තැන අහවල් තැන කියලා ඒ කියන්නේ ඒක ලබලා නැහැ. ඒ මම මේක කිව්වේ මේ පුංචි පුංචි காரணා එළියට දානකොට මිනිස්සු ලනු කාලා ලේබල් ගන්න හින්දා. එතකොට ඔහොම තමයි සප්ත විසුද්ධි වලින් සහ විපස්සනා ඥාන වලින් ගැඹුරට ගැඹුරට යන්නේ. මං ඒකේ අර මුල පෙන්නුවේ සතිමත් බව පුරුදු කරන්න ඔබට උනන්දුවක් එන්නයි. මේ ගමන පටන් ගන්නෙ මයින්ඩ්ෆුල්නස් වලින් සතිමත් වීමෙන් කියලා කියන්නේ. ඒකත් අපි ළඟ නැති දෙයක් නෙමෙයි. තියෙන දෙයක්. උපතින්ම අරන් ආපු දෙයක්. ඒක කිසිම જાතියකට ආගමකට කුලයකට මලයකට අයිති දෙයක් නෙමෙයි. මානවයාට අයිති දෙයක්. ඉතින් ඔබ මිනිස්සෙක් කියලා දන්නවනම් ඔබ ගාව දැනටමත් තියෙනවා දන්නේ නැතික විතරයි ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා බලන්න උත්සාහ කරලා මේ සතිමත් බව මේ පුංචි සති මාත්‍රයෙන් තමයි මේ ගමනට අපි අඩිය තියන්නේ. ඒ නිසා ප්‍රමාද වෙන්නේ නැතුව පරක්කු කරන්නේ නැතුව උතෙන්ට අඩිය තියන්න. සතිමත් බව කියන එක පුරුදු කරන්න. තෙරුවන් සරණයි.